බුද්ධික මහත්මයා ස්වාමින් වහන්සේ YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. කෙනෙක් නිතරම තමා තුළ සත්ත්ව පුද්ගල තත්වයක් නොමැති බව මානසිකාර කරන්නේ නම් එය සෝවාන් තත්වයට පත්වීමට පිටුවහලක් වේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ටි විපල්ලාස කියලා අපේ නිවැරදි දැක්ම වෙනුවට වැරදි දැක්ම ඇති වෙන්නට කරුණු තුනක් පදනම් වෙනවා සංඥා විපල්ලාස කියන්නේ සංඥා වශයෙන් අපි වැරදි සංඥා ගන්නවා සංඥා කියලා කියන්නේ මුලින්ම හඳුනා ගන්න විදිය. එතකොට වැරදි විදිහට තමයි හඳුනාගන්නේ. ඒ වැරදි විදිහට හඳුනාගත්තන් පස්සේ එතනින් එහාට ඒ ගැන සිතන විදිහත් වැරදි වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳව ඇති කරගන්න අදෘෂ්ටිය දැක්මත් වැරදි වෙනවා. ඒක තමයි සංඥා විපල්ලාස කියන්නේ හඳුනා ගැනීමේ දෝෂය විකෘතිය ඊළඟට චිත්ත විපල්ලාස කියලා කියන්නේ ඒ පිළිබඳව සිතන විදිහ විකෘති වෙනවා දිට්ඨි විපල්ලාස කියලා කියන්නේ ඒ පිළිබඳව දැක්ම විකෘති වෙනවා මේක යථා තත්ත්වයටපත් කරන්න නම් නිවැරදි සංඥා ඇති කරන්න ඕනේ නිවැරදි මනෝභාවයන් ඇති කරන්න ඕනේ ඊට පස්සේ තමයි අපිට නිවැරදි දැක්මක් ඇති වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා සංඥා වෙනස් කරන ක්‍රමය ඒ සංඥා වෙනස් කරන ක්‍රමය තුල නিত্য සංඥාව ආත්ම සංඥාව වෙනුවට අනාත්ම සංඥාව. දැන් අනාත්ම සංඥාව කියලා කියන්නේ අනාත්මය පිළිබඳ දැක්ම නෙමෙයි. අර ආත්ම ආත්ම වශයෙන් අපි ගන්න පුරුදු වෙලා තියෙන ගතිය වෙනුවට මේක අනාත්මයි අනාත්මයි කියලා අපි නිතර නිතර මනසට ගන්න උත්සාහ කරනවා. බුද්ධ දේශනාව අනුව තත් ආර්ය ධර්මයේ අනුව ඒවා කියවලා කියවලා නැවත නැවත අහලා අහලා අපි මේ මේ සංඥාව මනසින් ගන්න උත්සාහ කරනවා. දැන් පුද්ගලයෙක් දකිනකොට අපිට එකපාරට අර සත්ව පුද්ගල ආත්ම සංඥාව තමයි මතුවේ. අපි මීට පෙර උදාහරණයක් ඇටියට කිව්වා දැන් රොබෝ කියලා කියන්නේ යන්ත්‍රයක් කියලා අපි දන්නවා. යන්ත්‍රයක් කියලා දැනගත්තට අපිට රොබෝ කෙනෙක් කියන සංඥාව තමයි එන්නේ. ඒ මොකද අර හැඩය මත ක්‍රියාත්මක වෙන රටාව මත අපිට එක්තරා ආත්ම සංකල්ප ආත්ම සංඥාවකින් තමයි අපි ගන්නෙ. එතකොට දැන් ඔය අනිත් වැඩ කරනකොටත් එහෙමයි දැන් සමහර වෙලාවට දුරකතනයත් එක්කලා නිතර තමන් වැඩ කරනවා නම් පරිගණකයත් එක්කලා නිතර වැඩ කරනවා නම් දැන් ඔය තරුණ දරුවෝ අපට ඇහිලා තියෙනවා පරිගණකය ගැන කතා කරන්නේත් එයා මෙයා කියලා. දැන් දැන් එයාට ටිකක් විවේක ඕන. එයාට දැන් වෙහෙසයි ඒ නිසා දැන් ටිකක් ඒක වහලා තියන්න ඕන ඒ විදිහට ඒ අර තමන් සමීපව වැඩ කරනකොට ඒ උපකරණ පවා එක්තරා ආත්ම සංඥාවකි එතකොට තමන් හොඳටම දන්නවා මෙතන මේ මේ තියෙන්නේ මේ ද්‍රව්‍ය සමූහයක් කියන එක භෞතික වස්තුවක් කියන එක. නමුත් අර එයා මෙයා කියන වචන ටික එන්නේ මොකක් නිසාද? අර අර ආත්ම සංඥාවෙන් තමයි ඒවා ගන්නේ. නොදැනුවත්වම මේ ආත්ම සංඥාවක් ඒවත් එක්ක බද්ධ වෙනවා. ඉතින් ඒ කියන ආත්ම සංඥාව දුරුකරන්න අපි ඒ විදිහටම අනාත්ම සංඥාව හුරු කරන්න ඕනේ. එතකොට මෙතන සත්‍යයේ පුද්ගලයක් නැහැ, ආත්මයක් නැහැ, පවතින නාම රූප ධර්ම ටික. ඒ නාම රූප ධර්ම කොහොමද අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා මේවා අහමින්, කියවමින්, ඉගෙන ගනිමින්, හිතමින්, කල්පනා කරමින් ඒ විදිහට දකින්න උත්සාහ කරන. දැන් අර මේ මිහින්තලේ භාවනා කරපු හාමුදුරුවෝ ගැන කියවෙන්නේ අට්ටික සංඥාව වඩපු. ඒතර උන්වහන්සේ මේ මේ ශරීරය මේ ශරීරය කියන්නේ මේ ඇටසැකිල්ලක්. ඇටසැකිල්ලක් මත තමයි මේ කය රඳා පවතින්නේ. ඒතර මාංශ ආදී අවශේෂ කොටස් තියෙනවා. හැබැයි මේකේ තියෙන මේ අස්තිය පිළිබඳව, අස්ති කොටාශය පිළිබඳව අවධානය යොමු කරලා යොමු කරලා කෙනෙක් දකිනකොටම මේ ඇටසැකිල්ලක් කියන සංඥාව ඇති කරගන්නට පුරුදු කළා. ඒක තමයි අට්ටික සංඥා භාවනාව කියන්නේ. එතකොට දැන් අර කාන්තාව දකින්නකොටම ඒ කාන්තාව සිනාසුනා රාගසිතින් හැබැයි කාන්තාවක්ද සිනාසුනාද ඒ කතන්දර මොකක්වත් නෙමේ අර දත් ටික දකින්නකොටම අර අට්ටික සංඥාව තමයි මතු කරගන්නේ. ඒතර මේ සංඥාව මතු කරගත්තාම එතනින් එහාට මේකේ තියෙන අසාරත්වය අසුභය දකින්නට උන්වහන්සේට මගක් විවෘත වුණා. අන්න නිවැරදි දැක්ම ඇති කරගන්නට අර සංඥාව උදව් වුණා. ඒ වගේ අපි පුහුණු කරන්න ඕන මුලින් මුලින් නැවත නැවත අනාත්ම සංඥාව පුහුණු කරන්න ඕන. ඊළඟට අනාත්මය පිළිබඳව සිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා ප්‍රශ්න කරලා විචාරලා විමසලා අනිත් අයට කියා දීලා පොත් ලියලා දේශන පවත්වලා මෙහෙම නොඑක් විදිහෙන් අපි අනාත්ම කියන ස්වરૂපය පිළිබඳ විග්‍රහ කරගන්නවා. චින්තාමය වශයෙන්. ඊට පස්සේ තමයි අර සංඥාමය වශයෙන් මනෝභාවයන් වශයෙන් මේවා පුහුණු කරනකොට පුහුණු කරනකොට තමයි අර අපේ මනසේ කාවැදිලා තියෙන දැඩි දෘෂ්ටිය ටිකෙන් ටික ටිකෙන් ටික ලිහිල් වෙලා ඒක ඛණ්ඩණය වෙනවා. ඒ ලිහිල් වෙන හැටි බුදුරජාණන් වහන්සේ අර සල්ලේක සූත්‍රයේදී හොඳ උපමාවක් දක්වනවා. උන්වහන්සේ දක්වනවා දැන් යම්කිසි වැල් වැල් වලින් අපි හිතමු වේවැල් කියලා ඒ වේවැල් වලින් වියපු කූඩයක් ගැට ගහලා වියපු කූඩයක් වතුර වතුරට දාලා තියෙනවා. අපි තම මොහොතේ යට වැටිලා තියෙනවා. තියෙනකොට දැන් මේක මොහොතට වැටිච්ච ගමන් එකපාරට මේක අර මේ බැමි කැඩිලා ලෙහිලා යන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. අර වතුරට දිය වෙවි, පෙඟි පෙඟි, ඔහොම ඉතින් හෙලවි හෙලවි කාලයක් තියෙනවා. දැන් මේ කාලයක් තිබිලා තිබිලා තිබිලා තිබිලා තිබිලා තමයි මේක අර වැල් ටික ලෙහෙන්නේ. දැන් වැල් ටික ලෙහෙනවා කියන එක එකපාරට වෙන වැඩක් නෙමෙයි. අර වැල් ටික ලෙහිලා කූඩේ අතුරුදහන් වෙලා අන්තිමට අර වැල් කෑලි ටික විතරක් අවසානයේ නිකන් පටවි කොටාස ටිකක් විතරක් ඉතුරු වෙනවා කියන එක එකපාරට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මේක අනුක්‍රමයෙන් අර හැම මොහොතකම ඒක වෙනවා. හැබැයි උනාට ඒක එකපාරට ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ අම අවස්ථාවක තමයි. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කෙලස් දුරු කරන ක්‍රමය අපි පුහුණු කරගෙන පුහුණු කරගෙන සංඥා වශයෙන් මනෝභාවයන් වශයෙන් චින්තනය වශයෙන් විවිධ ක්‍රමවලින් පුහුණු කරන්න ඕනේ. එතකොට ටික ටික අර දැඩි දෘෂ්ටිය ලිහිල් වෙනවා. ඒක පොඟන්න ගන්නවා. ඊට පස්සේ අම්ම හොතක ඒක කැඩිලා යනවා. කැඩිලා යන්නේ එක් අවස්ථාවක තමයි. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා සමස්තයක් හැටියට. දැන් අපි පොරොවකින් ගහක් කපනවා නම් ගහ ඇදගෙන වැටෙන්නේ එක් අවස්ථාවක තමයි. හැබැයි ඇදගෙන වැටීම කියන තැනට පමුණවන්න පළවෙනි පොරොව පහරේ ඉඳලම ඒ හැම දෙයක්ම අවශ්‍යයි. පොරොව පහර නෙමෙයි පොරොව හොයාගෙන එන තැන ඉඳලම ඒක අදාළයි. එතකොට මේ පොරොව හොයාගෙන ආවයි කියලා ගහ ඇදගෙන වැටෙන්නේ නැහැ. නමුත් ඒක අදාළ නැහැ කියලා බැහැර කරන්න බෑ. අන්න ඒ විදිහට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට සක්කාය දිට්ඨිය දුරු වෙලා සම්‍යක් දෘෂ්ටිය ජනිත වෙන්නට ඕන. සම්‍යක් දෘෂ්ටිය ජනිත කරන්න ආත්ම වෙනුවට අනාත්ම දැක්ම මතුවෙන්න හේතුඵල වශයෙන්. ඒ දැක්ම අවදි කරන්න අපට මූලික වශයෙන් අනාත්ම සංඥාව උපකාරයක් වෙනවා. එහෙම නැතුව අනාත්ම සංඥාව පුහුණු කරපු පමණට අපි සෝවන් වෙනවා කියන එකක් නෙමෙයි.